ගරුතර ස්වාමීන් වහන්සේ අද සවස දේශනා කරන ලද පංච ප්‍රධාන ප්‍රධානියංග මේකේ තියෙන ප්‍රධාන කියලා කරුණ අතරින් අල්පාබාධක ගතිය පිළිබඳව සුළුවෙන් පාදා දෙනෙමින් ඉල්ලා සිටිමි. ඉතින් අර දෙවෙනි දවසේ බණපටි අහුවනම් හරි ඒක. ඒකට අපි පැයක් අරන් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ මම හිතන්නේ ඒකට වෙලා ගන්න එක වටිනවා කියලා. රෙකෝඩ් වෙලා තියෙනවනේ. ඉස්ලාම දවසේ අපි කතා කරේ ශ්‍රද්ධාව. දෙවෙනි දවසේ අල්පාබාධ පිළිබඳව. ඉතින් ඒක නිසා ඒක මේ කැසට් එක අපව දාගන්න එකයි හොඳම වැඩේ. ගරු ස්වාමීන් වහන්සේ යමෙක් නිරෝධ සත්‍ය අවබෝධ කරගත් පසු මාර්ගඵලය ලබා ගැනීමට ප්‍රඥාව දියුණු කර ලබන අයුරු පැහැදිලි කරනමින් ඉල්ලා සිටිමි. මාර්ගයක් ලැබූ තැනැත්තකු තුල ඇති සිතෙහි ස්වභාවය කෙබඳයි වැටහීමක් ලබා දෙනමින් ඉල්ලා සිටිමි. යමෙක් නිරෝධ සත්‍ය අවබෝධ කරගත් පසු මාර්ගඵලයන් ලබා ගැනීමට ප්‍රඥාව දිනු කරන ලැබෙන අයුරු පැහැදිලි කරමින් ඉල්ලා සිටිමි. නිරෝධ සත්‍යය තමයි මාර්ග සත්‍යය කියන්නේ. නිරෝධ සත්‍ය අවබෝධ කරාට පස්සේ මාර්ගඵලය ලබා ගැනීමට ප්‍රඥාව දිනු කිරීමක් පිළිබඳව කියන්නේ. මේක වෙන්න පුළුවන් මෙහෙම චතුරාර්ය සත්‍ය ගොඩනගලා තියෙන දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා. ඒ නිසා නිරෝධය ලැබුවට පස්සේ මාර්ගය ලබා ගන්න හැටි අහන්න හදනවා වගේ. ඒක නිසා මේක මූල ධර්මයක් පැටලව ගැනීමක් මෙතන තියෙන්නේ. නිරෝධ සත්‍ය අවබෝධ කරා නම් ආය ඉතින් ඇහින් යන ප්‍රඥාවක් ඇත්තේ නැහැ. එතකොට මාර්ග සත්‍ය පිළිලා තමයි නිරෝධ සත්‍ය අවබෝධ කරන්නේ. ඊගාට මාර්ගඵලයක් ලැබුව තැනැත්තක තුල ඇති හිතේ ස්වභාවය. කෙබඳුදයි වැටහීමක් ලබා දෙන මේ නිලා සිටීමේ. හරි අමාරු ප්‍රශ්න. ඉතින් මේකෙදි කියන්න අර පණ්ඩිත සංශ කියනවා මෙහෙම නිදර්ශනයක්. කෝටිපතියෙක් අන්තිම සල්ලි කෝටිපතියෙක් විශාල මන්දිරයක ජීවත් වෙනවා. එයාගේ ගෙදර ඇතිවෙන්න රූප තියෙනවා. ඒ වගේම ටෙලිවිෂන් ද වීඩියෝ ෆිල්ම්ස් ද සිනමාද ඕන දෙයක් තියෙනවා. වෝල් හැංගර් සනමන ඕන දෙයක් තියෙනවා. සවද්දෝලත් ඕනේ සබ්ජෙක්ට් අහන්න පුළුවන්. වෙස්ටර්න් ද ඊස්ටර්න් ද රොක් ද ක්ලාසික්ස් ද ඕන එකක්. ගන්ධ සුවඳ හැම රටවල වලම තියෙනවා ඒකේතර. රස ආහාර රජමුත් හොඳම ස්ටුවර්ට් කෙනෙක් ඉන්න ඕන කෑමක් හදනවා. සුඛෝපභෝගී සියල්ලම ගෙදර තියෙනවා. හැබැයි මේ මනසට කවදාකවත් මේවා විඳින්න වෙලාවක් නැහැ. බිසි. ඉතින් ඔහොම ඉන්නකොට මනසට ටෙන්ෂන් එකේ ඉන්නේ. ඔක්කොම තියානයි මේ ඕවර්කම් කරයි දන්නෙත් නැහනේ. ඔහොම ඉන්නකොට මිනිහට දවසක හොඳට රිලැක්ස් එකේ නිින්දක් යනවා. රිලැක්ස් එකේ නිින්දක් යනකොට ස්ටුවර්ට් කාමරට ලයින් ඉඳගෙන කුස්සියට ලයින් ඉඳගෙන පොළොස් සම්බුලක් හදනවා. টොප් එකට පද වෙනවා. ඒ මනුස්සයා ගිහිල්ලා අර මනුස්සයා කූද්දලා කියනවා සෑර් මේ පොතස් නැඹුලහා ගිහිල්ලා කියනවා රස්තියෙන් කෑවොත් තමයි හොඳ නැගිටවනවලු. එතකොට පන්දිසා දානවා මේ මනුස්සයා මේ ස්ටුවර්ට් සැක් කරලා අස්කරයිද නැත්නම් තමුසේ හරි ෂෝක් මනුස්සයානේ මට මේ පොලොස් නැඹුලක් හොයලා දුන්නනේ කියලා කියයිද කියලා. මොනවා කයි කියලා හිතන්නේ. ඈ? ඉතින් එතකොට පන්දිසාංශය අහනවා ඒ මිනිස්සයා දෙන්න හදන පොළොස් සම්බරේ රහසත් එක බලනකොට නිින්දදී ලැබෙන දේ විස්තර කරලා කියන්න පුළුවන් කියලා. මම නිින්දදී ලැබේ ලැබුවේ රසයක්ද වර්ණයක්ද ගඳක්ද මොකද්ද? ඉතින් අර ස්ටුවර්ට් කියලු සර් හරිම අසාධාරණයි මම යමක් අල්ලන්න පුළුවන් දෙයක් දුන්නේ. මොකද්ද ඔය ලැබෙලා තියෙන්නේ? නිින්දදී මොකක් හරි ලැබිලා නැහැ නේ. අඩු ගානේ බෙඩ් ෂීට් එක හරි ගෑවෙනව දන්නවනේ නිින්ද කියලා නැහැ නේ. ඉතින් ඒකොට මේ මිලියනෙට හේතු ගන්නන්න වෙනවලු මට මේක කියන්න බැරි වුණාට මේක එක්ස්පීරියන්සබල් කියලා. ඒක තියෙන වටිනාකම තමයි කියන්න බැරි කරන. ඒ කියව මාර්ග ඥානෙත් තියෙන හිත හැම කෙනාටම ඕනේ ලියන්න ඉස්සලා බලලා ඔබලා බලන්න මේ මොනවද මේක ඇතුලේ තියෙන්නේ gedara ගෙනියන්නේ මේ කරඬුව හදලා තියාගත්තොත් එimhe කොයි shape එකට හදන්න ඕනද මේ මාර්ග චිත්තය තැම්පත් කරලා තියාගන්න කියලා. ඉතින් අර අර බිලියන මිලියනේට ගිය නිින්ද වගේ තමයි. ඒක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ඕකේ ඉස්සල්ලාම කියනවානේ නමෝ තස්ස කියනවත් ඉස්සර වෙලා කියන්න බෑ. කියන්න බෑ. ඕක තමයි කියන්නේ මොකද්ද අනිර්වචනීයයි කියන. ඉන්නේ සබයි. ඉතින් අපි මේක මේ යන්න ඉස්සල්ලා මේක හොයන කිසි සාමාන්‍ය නම් අධ්‍යාපන වගේ දේවල් වල එහෙම මොටිවේෂන් එකක් තියන්න තමයි යන්නේ. මේක ලේසිම කරන කියන්න තියෙන දේ පොඩ්ඩක් ඔතෙන්ද ගිහිල්ලා බලන්නකෝ මොකද්ද ඔච්චර පමාව කියලා බලපුවම ඔක ලේසි කී කිය ඉන්නට වැඩිය ලේසි ඒ නිසා මේක හරි අමාරුයි the single i will give an example but someone has to translate into english uh, එක ගමක හිටියලු දර කපන මිනිහෙක් ඒ මනුස්සයා මේ පොරවක් කන්න ගිහලා ගැලේට ගිහලා දන කපන්න ඇවිල්ලා ජීවත් වෙන්නේ. අන්තිම දුප්පත් මිනිසයා. ඉතින් එදා ගිහලා කාර කප කප ඉන්නකොට මිනිහාගේ පොරව වැටලා තිනවා ගඟට. මේ ඔක්කොමලා කියවලා තියෙන කතාවක් මේ දෙකේ පන්තියේදී. ඉතින් මිනිසාට වෙන කරන්න දෙයක් නැහැ ගෙදර ගියාම. දර නැතුණත් කමන්නේ ගෑණිපන්නිනේ හින්දා මිනිහා අඬන්න පටන් අරන් තියෙනවා. පොරවත් නැතුව දරත් නැතුව ගෙදර ගිහලා දරුවන්න මොනව කන්න දෙන්නේ. ඉතින් බඩ බදගෙන අඬනකොට ගහේ ඉන්න දේවතාවෙක් අනුකම්පා කරලා ඇවිල්ලා පෙන්ලා හිටලා තිනවා මිනිස්සෙක් විදියට මගියෙක් විදියට ඇවිල්ලා කවලු මොකද අඬන්නේ කියලා. අනේ ඉතින් මොනව කරන්නද මම මේකෙන් තමයි යපුනේ මෙච්චරයි බූදලේ. පොරව ගන්න ගඟට මට පීනන්න දන්නේ නැහැ කියලා. ඒ ජර්මනන්සයා නිකන් මිනිස්සෙක් විදියට නිකන් පෙනීట్లా අනුකම්පාවෙන් ගඟට බහැලා පින්නල රත්තරන් පොරවක් අතර දුන්නලු. ආ මේක අර ජර්මනන්ස බලගොල්ලු මේ මොන විකාරයක්ද මේ රත්තරන් පොරෙන් දාර බලන්න පුළුවනේ. මේක හරියන්නේ ඕක හරියන්නේ මිනිහා දිගටම ඇඬුවලු. ඒ නිසා අර මිනිස්සයා ආයෙසරයක් ගඟට බහැලා රිදී පොරක් ගෙනත් දුන්නවලු. ඊට පස්සේ කළු රත්තරන් විතරත් අයියා රිදී. ඒකෙන් දරපල තෑග මට අර මගේ පොරෝ කෙටි ඕනේ. යකඩ පොරෝ කියලා. අර මම දෙයයන්ාංශ කියලා ආයෙ වතුරට බහැලා යකඩ පොරෝ ගෙන අර මනුස්සයර සතුටක් ඇති වුණාලු. අපෝ ඔබතුමා නම් හිතා ගන්න බෑ. ඒකට දෙයියෝ දේවස්විතීන් පැණි හිටලා කිව්වලු. මම ඇත්තටම දෙවි කෙනෙක්. නමුත් මම හරීම අවංකව ගරු කරනවා උඹේ තියෙන අවංකකමට. ඒක නිසා මට රත්තරන් පොරවක් දෙනවා, ඍජී පොරවක් දෙනවා, යකඩ පොරවක් දෙනවායි කියලා. ඉතින් මේ මිනිහයා ගමට ගිහිල්ලා කිව්වලු මට හරි වාසියක් උනේ. මං හිතුවේ අවාසියක් කියලා බලනකොට ගංගා ළඟ ඉන්න බොහොම අනුකම්පා කරන දෙවි කෙනෙක් අනේ මට මේ තුනම දුන්නා. ඊට පස්සේ මිනිහා හරි පොහසත් කිලු. ඕක ආපු කට්ට කයි කාටික මිනිස්සු මොකද කරන්නේ? අල්ලපු ගෙදරින් පොරවක් ඉල්ලගෙන දර බලන්න ගිහිල්ලා කියලා ගිහින් ලෙවල ගඟට විසි කරලා අඬන්න පටන් ගත්තා. එතකොටම අර දෙයියෝ ඇවිල්ලි වරලා පෙනී ඉඳලා එනදි මෙයා දැනගත්ත දැන් වැඩේ හරි කියලා. ඉතින් අර මංසාලසින මොකද උනේ? ඉතින් අර අර කියපු විදිහට විලාප කියලා ඇඬවලු මෙයා. දෙයියෝ ගඟට බැහැලා රිදී ප්‍රතරම් පුරක් ගන් දීපු ගාම අතර ගත්තලු. දෙයියෝ දැනගත්තා මේක කට්ටයයි කියලා. ඊට පස්සේ ගෝලු කවදාකවත් වෙන්න බෑ. මොකද නියම ගැමියෙක් මම දැකලා තියෙනවා මේ මනුස්සයා උගේ යකඩ පොරව හම්බ වෙනකම්ම ඇඬුවා. උඹට රත්තරන් පොරව හම්බෙච්ච ගමන් ගත්ත නිසා වෙන්න බෑ කියලා දෙයියොත් නොපිනි ගියාලු. රත්තරන් පොරවත් නැති වුණා. අරගෙන ගිය යකඩ පොරවත් නැති වුණා. එතන අපේ කමට අහන කියන්නේ යකඩ පොරව. හම්බ වෙනකන් අඩන්න. ඔය රිදී පොරවක් හම්බුණාට, රත්තරන් පොරවක් හම්බුණාට, ආලෝකයක් හම්බුණාට, එව්ව අතට ගත්ත ගමන් අර යකඩ පොරවට පාඩ, ප්‍රකට පොරවට අනදර කරා වෙනවා. සත්පුරුෂයා දන්නවා යකඩ පොරවට උට අයිතිය දෙන. ඒක දෙනකන් අඳන එකයි තියෙන්නේ. එතකොට ඔක්කොම හම්බ වෙනවා. ඒ නිසා ওই ලාභෙට හම්බ වෙන දේවල් දිගේ යන්න ගියොත් අපි කොහට යනවද කියලා දන්නේ නැහැ. ඒක ඇත්තටම එක සැරේ නෙමෙයි කීප වතාවක් වෙනවා. ඒක බල බලා හොඳට මම සාමාන්‍යයෙන් කියන්නේ ආනාපාන සතියත් එක්කම අපි ගිවිස ගත්තට පස්සේ මොන්නම හේතුවක් නිසාවත් වාසි වේවා පාඩු වේවා ආනාපානියත් එක්ක මේ තියෙන ගනුදෙනු පාවා දෙන්න එපා. හදවතින් ඔබ විසුදු බිමේ අපි තනි කලේ නැත කිසි දිනේ කියලා හින්දාත් එයාගේ හිතාගෙන බහින්න ඕනේ ආනාපානත් එක්ක ගන්න මේ කසාදේ මොනම හේතුවක් නිසාවත් නෑ මම කටු ගන්නෙ ඔය මොන ආලෝකය ආවත් මොන දේ ආවත් එන දේ වරෙන් ඒක අතුරු ඵලයක් මම යන්නේ ආනාපානෙත් එක්ක ඉතින් ඒක නිසා මේකට වැදගත් මාතෘකාවක් කාරණාවක් මතක තියාගන්න ඕනේ ඒ වගේ මුලට ගන්න දේ රූපයක්ම වෙන්න ඕනේ හදිස්සියකදී ටෙස්ට් කරන්න පුළුවන් එකක් වෙරිෆයි කරන්න පුළුවන් ෂේප්ස් මැනර්ස් තියෙන නාම ධර්මයක් අරගත්තොත් යන්න බෑ මොකද ඒ වෙලාවට බාධා කරන්නේ නාම ධර්ම ආලෝක ප්‍රීති පස්සද්ධි වගේ දේවල් ඒව එනකොට රූපාකාරයක් නම් අල්ලා බල්ලා කියන්න පුළුවන් මම මේ ආනාපානෙද ඉන්නේ ඒක මේ මනෝවිකාරයක්ද නැත්නම් නියම ඔබ්ජෙක්ට් එකද කියලා එතකොට ඒකත් එක්ක දිගට ගණ්ඩොන යන්න යන්න මෙව වැඩි වෙනවා. ඉතින් කවුරු හරි කැමතිද මේ පොරොව කතාව පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් කියන්නේ? බෑ මම නෑ. මම එතකන් මේ ගිලම්පතක් ගන්නවා. කිම් කවුරුද කියන්නේ? ගරු ස්වාමීන් වහන්සේ සිංහලිස question ඊයේ රාත්‍රී ධර්ම සාකච්ඡාවේදී සඳහන් කළ මරණාසන්න අත්දැකීම් near death experience of the ප්‍රාණයක් නැති කලද විඥානයේ තිබුණු බව කිව්වා ශල්‍ය කර්මයට භාජනය වෙන්න ශරීරේ ප්‍රාණය ඇතිමුත් සාමාන්‍ය විඥානයක් නැත ප්‍රාණ ශක්තිය සහ විඥාන ශක්තිය අතර ඇති සම්බන්ධතාවය කුමක්දයි පහදා දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි මම පැහැදිලිවම කැටගරිකලි කියනවා මම එහෙම විඥානයක් තිබුණයි කියන දේවල් කියන්නේ නැහැ මොකද මම දන්නේ මේක පැහැදිලිවම පැටලෙනවායි කියලා ඒක පැටලව ගන්න යන්න එපා මේ මොකද්ද මේක යහනේ ප්‍රාණ ශක්තිය සහ විඥාන ශක්තියන් අතර ඇති සම්බන්ධතාවය කුමක්දයි පහදාන් දෙන්නේ මේකෙදි මම ඉල්ලා ඉන්නවා චුල්ල වේදාල සූත්‍රයේදී විශාඛා උපාසකතුමා අහනවා ධම්මදින්න රහත්මෙනින් ආංශගෙන් සංඥා වේදිත නිරෝධය අත්දකින්න හැටි කියලා. අන්න එතෙන්දි ලස්සනට පෙන්ලා දෙනවා ප්‍රාණය තියෙනවා ඊට පස්සේ විඥානයයි ප්‍රාණය දෙකේ අතර ප්‍රාණයට අවශ්‍ය කරන සංඛාර කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර වලින් ඉස්සල්ලාම වචී සංඛාර අතහරිනවා ඊගාට කාය සංඛාර අතහරිනවා ඊපස්සේ චිත්ත සංඛාර අතහරිනවා අතහරිනවල අන්තිමට ප්‍රාණය වෙනකොට පුංචි උෂ්ණකුත් විඥානයත් විතරක් ඉතුරු වෙලා මොකේද මේ සංඥා වේති නිරෝධයට යන හැටිත් අවදි වෙනකොට නැවත අසරයක් ඉස්සල්ලාම චිත්ත සංකාර පහල කරලා ඊට පස්සේ කාය සංකාර පහල කරලා ඊට පස්සේ පචී සංකාර පහල කරලා ශරීර උස්මේ නැගිටින හැටිත් බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා. මට එච්චරම ඩීටේල්ස් මතක නැහැ. ඒක නිසා මම මේ ප්‍රශ්න කරන එකට ඉල්ලා සිටිනවා. මජ්ක්‍ධිම නිකායේ චුල්ල වේදාල සූත්‍රයේ බොහොම ලස්සනට පෙන්ලා දීලා තියෙනවා. මම කියන්නේ සාමාන්‍ය තර්කයෙන් පෙන්වන්න පුළුවන්. මේ ප්‍රාණේ සහ විඥානය අතර තියෙන පුළුවන් සම්බන්ධතාවය. another Sinhalese question. Uh, Garu Swamin Wansa භාවනාදී අරමුණු නොදැමි නොදැනී වෙන්න නොදැමි කියලා දෙන්නේ යෑමෙන් පසු කිසිදු සංඥාවකින් තොර දැනෙන හිස් බව తాවලික తాවකාලික ආත්ම සංඥාව දුරු වීමකට කරුණාකර පැහැදිලි කර දෙන්න. මොකද මේක හරීම අමාරුයි එහෙම වචන කියන්නේ කියපු ගමන් අහුවෙනවා. ඒ මොකද මේ අර දෙදා විතක් නැහැ. ඒක තියෙන මම හිතන කලහ විවාද සූත්‍රයේ දුකෝද එක තැනකදී ඒ බුදුසසුනේ සඳහා බුද්ධ දේශනාවක් තමයි ඒ සංඥාවක් ගැන කතා කරනවා න සංඥා සංඤී නෝපි අසංඤී න විසංඥා සංඤී න විභූත සංඤී එවං සමේතස්ස විභෝති රූපං සංඥා නිදානානි පపంచ සංකා and uh, to introduce kind of a sanya of course it's a very highly uh, good sanya almost like nibbana the verb words you මම සිංහලෙන් කතා කරන්න ඕනේ ප්‍රශ්න සිංහලෙන් සිංහලට දාන්න මාරරන මීටරක පස්සේ අපි ඉංග්‍රීසි දාමු ඒ කලාවිවාද සූත්‍රයේදී සඳහන් කරන සංඥාවක් ගැන ඒ සංඥාව අර්ථකථනය කරන්නේ මෙන්න මේ විදිහටයි නසඤ්ඤ සංඤ්ඤ මේ සාමාන්‍ය තියෙන සංඥාවක් නෙවෙයි න විසඤ්ඤ සංඤ්ඤ විසඤ්ඤ වෙලා සිහි නැති වෙලත් නෙවෙයි නෝපි අසඤ්ඤී අසඤ්ඤ සත්‍යයට ගිහිල්ලත් නෙමෙයි. කියන්නේ භාවනාවෙන් නේව සංඥා නාසඤ්ඤායතන ගිහිල්ලත් නැහැ. න විභූත සංඥා සංඥාවක් නැත්තේත් නැහැ. ඔන්න ඔය විදිහට පෙන්නනවා මොකද්දෝ සංඥාවක්. ඒවන් සමේතස්ස විභූති රූපං. මෙන්න මේකට ගියාට පස්සේ රූපයන් පිළිබඳව කිසිම හැඟීමක් නැති වෙනවායි කියලා. මෙතෙන් යනවා බලහින් ආනාපානෙ හෝ රූප කර්මස්ථානේ පේන්නේ නැහැ. කායන පස්සනා පේන්නේ නැහැ. ඒවන් සමේතස්ස විභූති රූපං සංඥා නිදානානි පపంచ සංඛා මෙන්න මේ සංඥා පිරිසුදු සංඥාවක් ඔයින් තියෙන ඕනම සංඥාවකට ගියාම ඒ මතින් ප්‍රපංච කිරීමක් කරනවා මේ මනෝරූපම ඇවිල්ලක් සිදු වෙනවා. මෙතෙන්ට යනකොට ඒ කිසිම දෙයකට ඉඩක් නැහැ. සාමාන්‍ය සංඥාව නැහැ. ඒ කියන්නේ මට මගේ වචනෙන් කියනවා නම් අපේ හිත ඉන්ද්‍රියන්ට බැඳිලා නැහැ. ඉන්ද්‍රියෙන් ගන්න මේ රූපයක් අහපාට නිල් පාට කියලා ගන්න බෑ. මේ ඇහෙන සද්ද ස්ත්‍රී පුරුෂද ලං වෙනවද දුර වෙනවද කියලා ගන්න බෑ. ගන්ධ සුවඳ තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් දිවට එන රසක් කොමනක් තේරෙන්නේ නැහැ. කයට පහස තේරෙන්නේත් නැහැ. හිතට හිතවිලිත් නැහැ. මේ රාග, ద్వේස, අතීත මොනවත් නැහැ. නමුත් මැරිලා නැහැ. සී නැති වෙලා නැහැ. නිින්ද ගිහිල්ලා නැහැ. විසඤ්ඤ වෙලා නැහැ කියලා හොඳට තේරෙනවා. අන්නේම සංඥාවක් ගැන කතා කරනවා මේ ඒ කලහ විවාද සූත්‍රයේදී එතෙන්ට යනකොට රූපය තියෙන්න බෑ. ඒ කියන්නේ රූප රූප කොටස ඒ ධර්මතම සංසිඳිලා. මේක බොහොම කිට්ටුවෙන් යන වචනයක් හම් වෙනවා ආනාපාන සති සූත්‍රය විස්තර කරද්දී චිත්තානුපස්සන පටන් ගන්නකොට චිත්තපටි සංවේදී අසසි සාමිති සික්ඛති චිත්තපටි සංවේදී පසසි සාමිති සික්ඛති කිය. එතකොට පේන්නේ මුළු භාවනාවම හුදු හිතක් විතරයි. ඒකට අරමුණු කරපු කුඤ්ඤ වැඩිච්ච තැනක් නැහැ. ඒ කියන්නේ රූප කර්මස්ථානයක් නැහැ. ආස්වාස් ප්‍රසවාසය හෝ ධාතු මනසිකාරයට එන කම්පන චංචල උණුසුම් සිසිල් ගති මොකක්වත් දකින්න බෑ. නමුත් හරි සමබරයි ඒක. අපි ඒක සැක නොකොලොත් අපි ඉතින් නිින්දට නොවැටුනොත් සමබර භාවයක් තියෙනවා. ඉතින් එතෙන් ගියාට පස්සේ එතෙන් දැනකන් සතිය හරියට නඩත්තු කරේ නැත්නම් Taman ඉන්නේ හීනකද මේක හිතලුවක්ද නැත්නම් මනෝ විකාරයක්ද කියලා මොන විදිහකට කියන්නේ. මොකද ඒක පරීක්ෂා කරන්න අවශ්‍ය කරන රූප ධර්මේ නෑ එතන. ඒක නිසා හිතෙන්ට යන කම්ම හොඳ සතියෙන් ගිය කෙනෙකුට තේරෙනවා දැන් මේක පටලවිල්ලක් නෙවෙයි විකාරයක් නෙවෙයි මේක ප්‍රකෘති තත්වයක් කියලා. අන්න ඒක සහතික කරගෙන නැත්නම් ඒකට හිත හුරු කරගත්තාට පස්සේ තමයි මේ ඇත්තටම ඊට පස්සේ ආනාපාන සති සූත්‍රයේ තියෙන අභිප්‍රමෝදයන් චිත්තං කියලා හිත පොදුමාකාර ප්‍රමෝදයකට එන්න පටන් ගන්නවා. හිතට මොනවත් නැති වෙලාවේ හිත 100 100ක් පිරලා තියෙන කියලා. ඒකට මොනවා දැම්මත් ඇහැට කුණක් වැටි ටික තමයි වෙන්නේ. ඇහැ කැවෙන්නා වගේ. මොනවාක්වත් නැත්තම් මේ හිත ස්වභාවයෙන්ම ප්‍රകൃතියෙම සමබරයි. ඒක manussත්වයේ ඉක්මවල ගිය සැපකටපත් කරනවා. අති ප්‍රමෝදයකටපත් කරනවා. ඉතින් එතන යන්න බැරි මේක නැති නිසා නෙවෙයි. මේ පෑදිදියට බොරදිය දාන නිසා මෙතෙන් ආවට පස්සේ සැක කරන නිසා මෙතෙන් ආවට පස්සේ නිදා ගන්න නිසා මේක හරිද වැරදිද කියලා කියොනිටන නිසා මේකේ වාසිය ලබා ගන්න බෑ. ඒ නිසා යෝගාවචරය පුදන්න බලන්න යන්න ඕනේ. කැප කරන්න බලන්න යන්න ඕනේ. සියල්ලම නැති වුණාට කමක් නැහැ කියලා මෙතෙන්ට යන්න බලාගෙන ගියොත් ඒක කෙරෙන්නේ මේක ලබන දවසේ නෙවෙයි. මේක ලබලා ඊට පස්සේ ලෑස්ති වෙලා යන්න ඕනේ මෙතෙන්ට ආවොත් මම මේකට හිතවිලි දාන්නේ මම මේක අනන්නේ කලවම් කරන්නේ කියලා යන්න ඕනේ. එතකොට තේරෙන පටන් ගන්නවා මෙතෙන්ට යනකොට මම එයා හිටින්න බෑ. විඳින්න ඉන්න බෑ. කල්පනා කරන්න ඉන්න බෑ. හිතියොත් වෙන්නේ ඒකෙන් කෙනහිල්ලක් තමයි. මේ අර නිසසල වතුරට කැළඹෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක මේ සාමාන්‍ය විෂයක හෝ ශිල්පයක ඉගෙන ගන්න පුළුවන් දක්ෂකමක් නෙවෙයි. ඉතින් ඒකට අර කරලා කරලාම යන්න ඕන. ඊළඟ වේදනාව දැනෙන්න පුළුවන්. දැනෙනවනම් ඉන්නවා දැනෙන්නේක් ඉන්නවා. විඳින්නෙක් ඉන්නවා. මෙතෙන්දි තියෙන්නේ සරුංගලේ තියෙනවා නූල කැඩලා හැබැයි. සරුංගලේ නූල කඩලා යනවා කියලා එකක් තියෙනවා. සරුංගල් කෙලිය අන්තිම ඔතන තමයි. හැබැයි ඉතින් ඒ සරුංගල ගැන බලාපොරොත්තු අතාරින්න ඕන කොහේ ඇයිද දන්නේ නැහැ. ඒක හොඳම සරුංගලේ තමයි නූල කඩලා යන්නේ. දුවට ගියාට පස්සේ ඉන්නේ දෙන්න යනවා. එන්නේ වගේ එකක් එනවා මට මේක කන්ට්‍රෝල් කරන්න බෑ. මගේ වශේ නෑ. හැබැයි මෙච්චර සැපක් නම් අම්මගෙන් කිරිබීපු කාලවත් තිබිලා නෑ. අන්න එතෙන් ගියාට පස්සේ එදා තක්කුමුක් වෙන්නේ නැතුව මේක මඩගෙත් නෙවෙයි මමත් නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි නමුත් මම අත්දකින්න බව කාටවත් නැහැ කියන්න බෑ ඉතින් ඒක තමයි මේ දීලා දාන එකේ දානයේ ඡාග නිස්සා පටි නිස්සග්ග මුත්‍ති අනාලයෝ කියන වචන වලින් සඳහන් කරලා තිනවා ත්‍යාගවන්තකම කියන්නේ ඔන්න ඕක පටි නිස්සග්ග අතහැර දැමීම මුත්‍ති කියලා කියන්නේ මුදා හැරීම අනාලියෝ කියලා කියන්නේ මේකට ආලය කරන්න එපා. මොකද ආලය කරන්න මේක වශයේ පවත්වන්න බෑ. මේක මේ මේ මමයා ඉන්නකන් තියෙන එකක් නෙවෙයි. ඒ නිසා එතෙන් ගිහිල්ලා නැවත නැවතත් මේ පෑදිතියට බොරදී මම දාන්නේ නෑ. මම ආකූල ප්‍රවාහය අනාකූල අනාකූල ප්‍රවාහය ආකූල කරන්නේ නෑ කියලා අදිස්ථාන කරගෙන එතෙන් ගිහිල්ලා එකට යන්න අරින එක තමයි පුහුණුව වෙන්නේ එතන. ඒක තමයි එක විදිහකට කියන්න තියෙන්නේ. මොකක්වත් කරන්න යන්න එපා. කරනවයි කියන්නේ මම යා. කෙරෙන දේ දිහා සාදර වෙන්න පිළිගන්න වෙන්න පුළුවන් දෙයක්. මේක සැක කෙරුවොත් වෙන්නේ බොරදිය කලඹෙන එක විතරයි. ඉතින් අපිට ඒක තමයි බැරිම දේ. මේ ජීවිතේ කරන්නම බැරි දේ තමයි ඔක්කොම හදන්න හදන්නේ. දරුවොත් හදන්න ඕනේ, රටත් හදන්න ඕනේ, පරිසරයත් හදන්න ඕනේ. අන්තිමට බලනකොට කොරණ මිනිසෙක් ගෙවිලා මැරෙන එක විතරයි සිද්ධ වෙන්නේ. හදපු දෙයක්වත් නැහැ. ඉතින් ඒ වගේ නිකන් මහා මේ අහක යන කොන්ත්‍රාත් දාගන්න ජීවිත අපිට හම්බෙලා තියෙනවා. මේ ලස්සන මේක හම්බුනාට රකින්න ගන්න. දෙවෙනි කොටස ශූන්‍යතාවේ හා නිවන අතර සම්බන්ධයක් තිබේද? කාලේ ලැබෙන පරිදි කිටි පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. ශුන්‍යතාව කියන්නේ නිවන කියලා හිතාගත්තට කමන්නේ. ශුන්‍යතෝ ලෝකං අවික්ඛස්ස මච්චු රාජාන පස්සති කියලා කියනවා. යම් කිසි කෙනෙක් ලෝකේ ශූන්‍ය විදිහට බලනවනම් ඒ මනුස්සයා මායයට නොපෙනී යනවායි කියලා. ඒ මනුස්සයා හැම මැරෙන්නේ නැහැ කියලා. අමරණීය වෙනවායි කියලා. ඒ නිසා ශූන්‍යත්වය කියන්නේ නිවනට විශේෂයෙන්ම මේක ඇත්තටම අනාත්ම සංඥා විස්තර කරනකොට අනාත්මතාවය ශුන්‍යතෝ තුච්ඡතෝ රිත්තතෝ පරතෝ අනාත්මතෝ කියලා පස් ආකාරයකට පෙන්වනවා. කෙනෙකුට ආත්මත්ව භාවය වැටෙන එක හිස් දෙයක් විදියට ගත යුත්තක් නැහැ. රිද්දයි තියෙන දෙයක කිසි වටිනාකමක් නැහැ. පරතෝ ඒක අනුන්ට අයිති දෙයක්. අනත්තතෝ ආත්මයක් නැහැ. ශුන්‍යතෝ. ශුන්‍යතෝ රිද්දතෝ තුච්ඡතෝ පරතෝ අනත්තතෝ කියලා. ඉතින් මේ ශූන්‍යත්වයේ නැතුව මේක යමක් තියෙනවා කියන්නේ අරකට තමයි ආසාවක් හෝ තරහාවක් ඇති වෙන්නේ. ඒක නිසා අඩු කරලා අඩු කරලා අඩු කරලා අඩු කරලා නිකන් ආනාපානේ අඩු කරගෙන අඩු කරගෙන යනකොට ඒක තමයි ඉස්ලාම දෙන පරීක්ෂාව සම්පූර්ණයෙන්ම ගෙවිල ගියාට පස්සේ කලබල වෙන්නේ නැතුව මේක තමයි මේ රූපාකාරයේ ශූන්‍යත්වය ඊට පස්සේ වේදනාවල ශූන්‍යත්වයක් පෙන්වනවා අදුක්කම සුඛ වේදනාවේ ඊට පස්සේ සංඥාවල ශූන්‍යත්වයක් පෙන්වනවා අර කියපු தത്വෙදී ඒ සංස්කාරවල ශූන්‍යත්වය තමයි චේතනා පහළ නොකර ඉන්න එක හැඟුම් පහළ කරන්නේ අයිතිවාසිකම් කියන්නේ නැහැ සංස්කාර වලින් ප්‍රධාන චෛසිකේ චේතනාව කිසිම චේතනාවක් පහළ කරන්නේ මේක වේවා නොවේවා මේක පරීක්ෂා කරන්න ඕනේ මොකක්වත් නැතුව නිකන් ඉන්නවයි කියන එක තමයි කියන්නේ.